පින්නතුනේ කමඨහන වැඩසටහන ඔස්සේ ඔබ හැම දිනාටම ප්‍රායෝගිකව ඔබේ භාවනාව පිළිබඳව ඇතිවන ප්‍රශ්න ගැටලු සඳහා විසඳුම් ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම ධර්මයේ පිළිබඳව ඇති වෙන විවිධ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමටත් මේ කමඨහන වැඩසටහන තුළින් ඔබට හැකියාව ලැබෙනවා. අද දවසේදීත් අපිට යොමු වෙලා තියෙන ප්‍රශ්න පිළිබඳව මේ වෙලාවේදී අවධානයක් යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. නිරෝධ සමාපත්තියට සමවැදී සිටින කාලය තුල හෘද වස්තුව වැඩ කරනවාද කියලා පැහැදිලි කර දෙන්නට කියලා අනාගාමී ආරයන් වහන්සේලා සහ රහතන් වහන්සේලා තමයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ එයත් අෂ්ට සමාපත්තිලාභී වුණ රහතන් වහන්සේලා තමයි හෝ අනාගාමී ආරයන් වහන්සේලාට තමයි නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රතජන පුද්ගලයින්ට හෝ අනිකුත් මාර්ග මාර්ගඵලලාභී පුද්ගලයින්ට සහ අෂ්ට සමාපත්තිලාභී නොවන අනාගාමී රහතන් වහන්සේලාටවත් පුළුවන් කමක් නැත්තේ නැහැ නිරෝධ සමාපත්තියට සමවදින්නට. ඉතින් නිරෝධ සමාපත්තියට සමවැදීමේදී උන්වහන්සේලාගේ කය ඇසුරු කරගෙන සිත් පහළ වීම යම් මොහොතකට නතර වීම තමයි සිද්ධ වෙන්නේ. මේ රූපය ඇසුරු කරගෙන කය ඇසුරු කරගෙන සිත් උපදවනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම කාය ප්‍රතිබද්ධව ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කාය ප්‍රතිබද්ධව ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ පහළවීමක් ආශ්වාස ප්‍රශ්වාසයේහි ඉදීමක් සිද්ධ වන්නේ නැහැ. ඒක කාය සංස්කාරය නිසා. හෘදේ වස්තුවහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි බැලුවොත් මේ කායික ඉන්ද්‍රයන්ගේ පැවැත්මට අදාළව ඒ හෘද වස්තුවේහි ක්‍රියාකාරීත්වය බොහෝ කොට ඒ අවස්ථාවන් වලදී සිද්ධ වෙනවා. ඒ පිළිබඳව විමසා බලන කල අපිට ඍජු ප්‍රකාශනයක් විදිහට ධර්මයේ තුල පැහැදිලි කිරීමක් නැති වුණත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා කර්මජ අපි ගත්තාම තේජෝ ධාතුවේහි පැවැත්ම කායික උෂ්ණත්වය ආදී දේවල් වල සංසිඳීමකට ලක්වීමක් සිද්ධ වන්නේ නැහැ. ඒ අවස්ථාවල ඒ ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රතිසන්දියෙන් ලැබුණු ප්‍රතිසන්දි ගන්න අවස්ථාවේදී සිද්ධ වුණ ඒ විපාක සම්පතිය පවත්වන්නට පුළුවන් ආකාරයට මේ කායික කර්මන්නේතාවය කියන දේ එතනදී පැවැත්ම සිද්ධ වෙනවා. ඒ අනුව විමසා බලන කල හෘද ස්පන්දනය නතර නොවි පවතිනවායයි කියන එක පිළිබඳව අපිට සිතන්නට බොහෝ කරුණු කාරණා තියෙනවා. ඒ නිසා ඒ අනුව තමයි අපිට අදහසක් ඇති කරගන්නට පුළුවන්කම තියෙන්නේ හෘද ස්පන්දනය සිද්ධ වෙනවා කියන එක පිළිබඳව. හැබැයි ආශ්වාස ප්‍රශ්වාසය කියන එක අත්‍යවශ්‍ය අංගයක් හැටියට දකින්නට එතනදි පුළුවන්කමක් ඇත්තේ නැහැ කායික වශයෙන් කිසිදු වෙනත් ක්‍රියාකාරකමක් සිද්ධ නොවන නිසා හැබැයි නැවත සිත් පහළ කරන්නට අවශ්‍ය වන කර්මන්නේගත අවස්ථාවක් තියෙන්නට ඕන නිසා එතන හෘද ස්පන්දනයේහි පැවැත්ම සිදු වෙනවායයි කියන එක අපිට හිතන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊළඟට අපිට යොමු වෙලා තියෙන ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කළොත් බ්‍රහ්මයන් තුල අකුසල් සිත් පහළවනවාද එසේනම් කුමන අකුසල් සිද්ද කියලා විමසල් විමසීමක් කළා තියෙනවා. ඇත්තටම බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ට අකුසල් සිත්වල පහළවීම සිද්ධ වෙනවා. ditthිගත සංප්‍රයුක්ත වුණ අකුසල සිත්වල පහළවීමක් ලෝභ මූල සිත් අටේ ditthිගත සංප්‍රයුක්ත ඒ අකුසල සිත්වල පහළවීමක් ඒ බ්‍රහ්මයන්ටත් උපදින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ බ්‍රහ්මයින්ටත් නොඑක් අවස්ථාවලදී සිතෙහි ඒ මෝහය මුල් කරගත්ත සිත් උද්දච්ච ආදී අපි දන්නවා නීවරණ ධර්මයන් මුල් කරගත්ත සිත් නැති වුණත් විචිකිච්ඡාව කියන දේ මුල් කරගෙන ඒ පැවැත්ම සිද්ධවන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අකුසල චිත්තෝත්පාදයන් බ්‍රහ්ම ලෝකයේහි උපදින්නට පුළුවන්කම තියෙනවා. කාම කාමච්ඡන්දය කියන දේ දෙන්නේ නැති නිසා ඒ තැනකදී කාම ලෝකයේ කාම වස්තුන් පිළිබඳව ලෝභ මූලසිතක ක්‍රියාකාරීත්වයක් ඉපදුනා කියලා යෙදීමක් නැහැ. හැබැයි දික්ටිගත බව මුල් කරගෙන දෘෂ්ටීන්ටපත් වීම කියන දේ මුල් කරගෙන උපදිනකොට අන්න එබඳු සිත් උපදවන්නට ඒ තැන්වලදී පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒ ලෝභ මූල සිතුත් ඒ වගේම මෝහ මූලිකත් මෝහ මූලිකවත් සිත් බ්‍රහ්ම ලෝකයේහි උපදින්නට පුළුවන්කම තිබෙන බව අපිට විමසීම තුළ හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට අපිට යොමු වෙලා තියෙනවා සියලුම සක්වලවල සක්වලවල් වල දැනට ජීවත්වන සත්වයන්ගේ මුළු ප්‍රමාණයේ ගණන වෙනස් නොවන බවත් යම් සත්වයෙකුගේ රහත් වීමකින් පමණක් එම ප්‍රමාණය අඩුවීමක් වන බවත් සමහර දේශනාවල සඳහන් වේ මේ ප්‍රමාණය වැඩිවීමක් නොවීමට හේතු කවරේද කියලා පැහැදිලි කරලා තියෙන මේ විමසලා තියෙනවා. ඇත්තෙම ත්‍රිපිටකය තුල එහෙම දේශනාවක් මට හම්බෙලත් නැහැ. ඒ වගේම ධර්මයේ ඇතුලේ එහෙම දෙයක් කතා කිරීම කියන එකත් මම හිතනවා ඒකේ තරම්ම වැදගත් වෙන දෙයක් නෙමෙයි කියන එක. බුදුරජාණන් වහන්සේලා ලෝකයට දේශනා කළේ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ මේ සසර අනවරාග්‍රයි කියන එක. ඒ වගේම පුද්ගල භවෙන් අත මිදෙන්නට දේශනා කරපු ධර්මයක්. ඒක විශ්වයේහි මේ පුද්ගලයන් පිළිබඳව ඒ ඉන්න පුද්ගලයන්ගේ අඩු වැඩි වීමක් පිළිබඳව කතාවක් අපිට ධර්මයේ තුල කොතනකවත් සඳහන් වන බවක් අපිට හමු වෙලා නැහැ ත්‍රිපිටකයේ තුල නම් පැහැදිලිවම කොතනකවත් මේ බඳු කරුණක් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ ඒ වගේම අලුතෙන් එහෙම හටගන්න සත්වයෝ ඉන්නවාද කියන එක පිළිබඳව විමසන්නට ගියොත් එහෙම සත්වයාගේ පැවැත්ම නැතිනම් ඉපදීම පිළිබඳව කතාවක් අපි කතා කළා වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් තැබූ නොවිමසූ ඒ කියන්නේ නොවිමසූ කියන එකෙන් අදහස් කළේ අපිට බෙදා පෙන්වෝ නැති එකට එකක් නිවනට උපකාර නොවන නිසා අනිත් එක තමයි අවිජිතාග්‍ර ඇති නිසා. මෙන්න මෙතනින් තමයි පටන් ගත්තේ මෙතනින් මේක ආරම්භයට ලක් වුණා කියලා පෙන්වන්නට පුළුවන් කමක් නොමැති තැනක් තමයි බුදුරජාණන් වහන්සේ සසර පිළිබඳව දේශනා කළේ. ඒ සසරෙහි ආරම්භක ස්ථානයක් අලුත් සත්වයන්ගේ හට ගැනීම පිළිබඳව කතා කිරීම ඇතුළේ පැනවීමක් වෙනවා. එහෙම වුණොත් ඒක මේ ධර්මයේහි කාරණාවන් ධර්මයේ තුළම උල්ලංඝනය කිරීමකට ලක් වෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ නැහැ. ඒක කොතනකදීවත් දේශනාවකදී දේශනා වෙනවා කියලා බුදු දේශනාව ඇතුළේදී. අද කාලේ දිහා බැලුවාම විවිධ දේශකයෝ තම තමන්ගේ විවිධ අදහස් සංකල්පනා සමාජගත කරනවා විවිධාකාරයෙන් අන්න ඒබඳු පිරිස අතර මෙහෙම දේවල් සමහර විට කියවෙන්නට පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය පිළිබඳව තිබෙන ප්‍රායෝගික පැතිකඩ පිළිබඳව නොදන්නාකමත් එක්ක ඇතිවන තත්වයක් කියන එක. දැන් ධර්මයේ පිළිබඳව විමසා බලනකොට කෙනෙකුට සමහර වෙලාවට ධර්මයේ පිළිබඳව විමසීමක් ඇති කරගැනීමේදී කෙනෙක් හිතනවා මේක කොතනින්ද පටන් ගත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මේ ධර්මය අපිට දකින්නට බැරි තරම් අතීත අන්තයකින් නැතිනම් කෙලවරකින් යුක්ත වූවක් කියලා. කියන්නේ ඒක කවදාවත් කෙලවරක් පූර්ව මෙන්න මෙතනින් තමයි පටන් ගත්තේ කියන එක පෙන්වන්නට පුළුවන් කමක් නැත්තේ කියලා. නොඑක් සූත්‍ර දේශනාවල පටිච්චසමුප්පාදය පිළිබඳ දේශනා කරනකොට අපිට අංගුත්තර නිකායේදීත් ඒ වගේම සංයුත්ත නිකායේදීත් අපිට දේශනා කරනවා මේ මහන්නේ මෙන්න මෙතනට කලින් අවිද්‍යාව තිබුණේ නැහැ මෙතනින් මෙතනට පස්සේ තමයි මේ අවිද්‍යාව තියෙන්නේ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒක වෙන්නේ නැහැ කියලා කවදාවත්. ඒ කියන්නේ පෙර කෙලවර පිළිබඳව පටන් ගත්ත තැනක් පිළිබඳව කතා කිරීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. කාට හරි හිතෙනවා නම් පටන් ගත්ත තැනක් තියෙන්නට ඕනේ කියලා. ඒක ඔහුගේම පරිකල්පනයක් විතරනේ. එහෙම තියෙන්නට ඕනේ එහෙම දෙයක් කියන එක ඔහු හිතන තවත් එක සිතුවිල්ලක් විතරයි. කෙනෙක් එහෙම දෙයක් නැහැ කියන තැනක් තියෙන්නට ඕනේ කියලා හිතුවත් කෙනෙක් ඒක තියනවා තියෙන්න ඕනේ කියලා හිතුවත් ඒක දැන් දෙකේම තියෙන පරිකල්පනයක්. ඒ පරිකල්පනයන් මත නෙමෙයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ හේතුඵල ධමයක් විදිහට මේ වර්තමානයේ තුළ පවතින ධර්ම સિદ્ધාන්තය සහ මේක නොපවත්මට මේක සිඳෙන්නේ මේ චක්‍රය යන સિદ્ધාන්තයේ කොතනටද කියන තැනට ධර්මයේ දේශනා කළා. ඉතින් ඒ නිසා අතීත අන්තය ආරම්භය පිළිබඳව පැනවීමක් කළා වෙනවා සත්වයින්ගේ ගණන මෙන්න මෙච්චරයි මේ සත්වයින් මෙන්න මෙතනට කලින් හිටියේ නෑ. එහෙම නැත්නම් අලුතෙන් උපදිනවා නම් අලුතෙන් ඉපදීම සිද්ධ වෙනවා. ඒ උපදින්නේ කොතනද? ওই වගේ නොයෙක් කාරණාවලට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කෙනෙක් හිතනවා මේක පටන් ගත්ත තැනක් තියෙන්නට ඕනේ කියලා. ඒ පටන් ගත්ත තැනක් තියෙන්නට ඕනේ කියලා හිත නැත්නම් කෙනෙක් ගිහිල්ලා ස්වයං සිද්ධ ජනවාදයන්ට ගිහිල්ලා තමන්ම පහළ වුණා. තමන්ම හටගත්තා කියන දැනකට යනවා. තවත් කෙනෙක් ගිහිල්ලා මැවුම් ආදයකට යනවා යම් කිසි විදිහකින් මේක නිර්මාත්‍රවරයෙකු විසින් මවා දෙන දෙයක් කියන. ඉතින් මේ විදිහට ලෝකයා තමන්ගේ පරිකල්පනයන් අනුව ගිහිල්ලා නොඑක් දෘෂ්ටීන් දහස් වෙලා විවිධ සංවාද විසංවාදයන් තුළ වාසය කරන බව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඊට වඩා වැදගත් වෙන්නේ ලෝකයේ පිළිබඳව හෝ ලෝකයේ සත්වයින් ගණනෙහි වෙනස් වීම පිළිබඳව සෙවීමකට වඩා අපිට වැදගත් වෙන දේ තමයි තමන්ගේ සිතේ කෙලෙස් ආශ්‍රව ධර්මයන් ඉදීම ඒ මුල් කරගෙන Tamanට දුක උරුම වීම මේ ජීවත් වෙනකොට Tamanට ජරා මරණ දුකට හිමිකාරයෙක් වීම ඒ වගේම මරණින් මත්තටත් Tamanට නැවත ජාති දුකෙහි උරුමය කියන දේ සිදුවීම කියන මේ දේ තේරුම් අරගෙන ඉන් මිදීම සඳහා අද කුමක් කළ යුතුද කියන දේ තමයි අපි අවධානයක් යොමු කළ යුතු කරුණ බවට පත්වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අන්න ඒ තැන සඳහා අපි කොහොමද එතනට පත්වන්නේ කියන එක පිළිබඳව ඒ ධර්මයේ තුලින් අපි කරුණු කාරණා අවබෝධ කරගත යුත්තේ තේරුම් ගත යුත්තේ එතනටපත් වීමට අදාළ වෙන විදිහට. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය පිළිබඳව අපි අවධානය යොමු කළොත් දෙපංච විඥානවලට අදාළව හටගන්නා පළමු වන චිත්ත වීතියේ පහළවන ජවන්සිත හතෙන් කර්ම සිදුවනවාද කියලා පැහැදිලි කර දෙන්නට කියලා. ඔව්. යම්කිසි චිත්ත වීතියක ගත්තාම මේ ජවන සිත් කියන එක අපි ගත්තාම චක්කුද්්වාරික සෝතද්්වාරික ආදී මේ ද්වාරික වීථීන්ගේ උපදින ජවන සිද්ධා බැලුවාම මේ ක්‍රියාජවන සහ කර්මජවන මේ විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙන විපාක මට්ටමේ උපදින සිත් පරම්පරාවලුත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ චිත්ත වීතියක් ගත්තාම පැත්තට ජවන සිත් ගත්තාම ක්‍රියා ජවන සහ කර්ම ජවන වශයෙන් මේ ජවන සිත්වල පහළවීමත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ජවන සිත්වල එක්ක ක්‍රියා වශයෙන් පහළවීමත් එහෙමත් නැතිනම් ඒක ඒ සිතම නැවත කර්ම වශයෙන් පහළවීමත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ජවන සිත් කියන එක එක්ක කර්ම වශයෙන් පහළ වෙනවා, එක්ක ක්‍රියා වශයෙන් පහළවීම සිද්ධ වෙනවා. එතකොට මේ ක්‍රියා වශයෙන් සහ කර්ම වශයෙන් ජවන සිත් උපදිනවා කියනකොට චක්කුද්්වාරික වීතියකදී රූපය පිළිබඳව අපි දැන ගැනීමක් ඉපදිලා දැනගත් අරමුණ පිළිබඳව මනෝද්වාරයෙන් නැවත අරමුණු කරලා මනෝවිඥාණයෙන් දැනගෙන ඊට පස්සේ ඒක උපදින්නේ කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් දැනගන්න ජවන වශයෙන් තමයි සිත් උපදින්නේ අනිවාර්යෙන් එක්ක ඒක කුසල කර්ම එහෙම නැත්නම් අකුසල කර්ම. ඒක අනිවාර්යෙන් කර්මසහගත සිතක් තමයි උපදින්නේ. ඒ නිසා ජවන සිත් කියලා කියනකොට ඒ සෑම අවස්ථාවකදීම උපදින සිතක් තියෙනවා නම් චක්කුද්්වාරික වීතියකදී සෝතද්්වාරික වීතියකදී ආදී මේ පංචද්්වාරික වීතියෙන්හි උපදින ජවන චිත්තෝත්පාදයන් තියෙනවා නම් මේ ජවන චිත්තෝත්පාදයන් පොදුවේ ගත්තාම කර්මසිත හැටියට තමයි අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ අවස්ථාවේදී උපදින ඒ ජවනසිත විපාකසිතවත් ක්‍රියාසිතවත් බවටපත් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒ යවනසිත කර්මසිත විදිහට තමයි පහළ වීම සිද්ධ වෙන්නේ. සාමාන්‍ය ප්‍රත්‍යජන කෙනෙකුට උපදින ඒ ජවනසිත අනිවාර්යයෙන්ම කර්ම ජවන විදිහටයි උපදින්නේ. රහතන් වහන්සේ නමකගේ සිත පහළ වෙන ආකාරය දිහා බැලුවහම ඊටය ක්‍රමවේදයට වඩා සම්පූර්ණයෙන්ම ඒක වෙනස් ස්වරූපයකින් තමයි පහළ වෙන්නේ. ඒ නිසා ඒක පොදුවේ සම්පූර්ණම සියල්ලන්ටම කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නමුත් ප්‍රත්‍යජන පුද්ගලයෙකුට පොදුවේ අපිට කියන්නට පුළුවන්කම තියෙනවා. අනිවාර්යයෙන්ම පංචද්වාරික වීතීන්හි සිතෙහි පහළවීම දිහා බැලුවාම ඒකාන්තයෙන්ම ඒ සිතේ හට ගැනීම, ඒ සිතෙහි පහළවීම කියන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ කර්ම සිත් හැටියටයි ජවන් සිත්වල පහළවීම සිද්ධවන්නේ කියලා අනිවාර්යයෙන්ම අපිට තේරුම් ගන්නට සිද්ධ වෙන දෙයක් සහ පැහැදිලි කරන්නට වෙන න්‍යාය එකම තමයි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නයේ හැටියට යොමු වෙලා තියෙනවා චිත්ත වීතියක හටගන්නා ජවන්සිත හතෙහි පළමුවන සහ හත්වන ජවන් වලින් උපදින කර්මයේහි බලය අඩු බව කියවේ. එයට හේතු කවරේද? එසේම ආශේවන ප්‍රත්‍යහරහා පළවන සිතට වඩා දෙවන සිත ප්‍රබල වෙන බව කියවේ. ඒ මෙතනට අදාළ නොවන්නේ ඇයි? එතකොට දැන් යම් කිසි සිත් පහළවීමකදී ජවන චිත්තෝත්පාදයන්හි හට ගැනීමේදී පළමු ජවනයේ සහ හත්වන ජවන වලින් උපදින කර්මයේහි බලය අඩුයි කියලා කියවෙනවා. ඒකට හේතුව තමයි පළමු ජවනය කියන එක ආවර්ජනාවට අනුතුරු උපදින පළමු ජවනය එය උපන් අවස්ථාව නිසා ආසේවනාදී ප්‍රත්‍යයෙන් නැවත ඒබඳු බලවත් භාවයක් නොලබන නිසා එතනදී ඒ සිත පළමු ජවනය යම් මට්ටමක දුර්වල ජවනයක් කියලා කියන පළමු ජවනය ඇතැම් සිත්වලදී ප්‍රබල වන්නට පුළුවන්කමක් තියෙනවා මේ ජවනය මුල් කරගෙන ditta ධම්ම වේදනීය විපාක ලබා දීමේ හැකියාවක් බොහෝ සෙයින්ම තියෙනවා බොහෝ පුරුදු කරපු කර්මවලදී මේ ජවන චිත්තෝත්පාදයන්ගේ පළමු ජවනය බොහොම බලවත්ව උපදින්නට පුළුවන්කම තියෙන අවස්ථා අපිට හඳුනා ගන්නට පුළුවන් ඒ වගේම සත්වන යවණය නිරෝධයට නැතිනම් ඒ චිත්ත වීතිය බිඳෙන්නට ආසන්න බැවින් ඒක ඊටාම දුර්වලයි. ඒක වයසට ගියා වගේ. හරියට පුංචිම ඉපදුණු මොහොතේ දරුවෙක් සහ වයසට ගිහිල්ලා මරණාසන්න මොහොතේදී ඉන්න කෙනෙකුත් දුර්වලත්වයේ අතින් ගත්තාම ඒක සමාන අවස්ථාවල ඉන්නේ. ඒකට පළමු කෙනාත් එයාගේ කායික පැවැත්ම Tamanට අවශ්‍ය විදිහට පවත්වාගෙන යනවා කියන එකට එයා දුර්වලයි. අර වයසටම ගිහිල්ලා මරණාසන්න කෙනාගේ පැවැත්මත් ඒ තැනදිත් තියෙන දුර්වලත්වය. එතකොට මේ දුර්වලත්වය අතර වෙනසක් තියෙන්නේ මේ පුංචි ලදරුවට තව වැඩෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා. වයසට ගියපු කෙනාගේ හායනේ පැත්තෙන් තමයි මේ දුර්වල බව ඇති වෙලා තියෙන්නේ. හැබැයි දුර්වල දුර්වලයි කියන එකකින් මේ ලදරුවත් අර වයසට කියපු කෙනත් මේ දෙදෙනාම එක හා සමානයි. ඉතින් මෙන්න මේ වගේ කර්මය දිහා බැලුවහම ජවන් මේ ජවනයන්ගේ පළමු ජවනය සහ අවසාන ජවනය සාමාන්‍යයෙන් කර්ම ශක්තිය අතින් ගත්තාම දුර්වල ඌවක් කොට තමයි අපිට මේ පැහැදිලි කරන තැන්වලදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ආශේවන ප්‍රත්‍යාදිය ලැබෙනකොට ඒක බලවත් වෙනවා. ආශේවන ප්‍රත්‍ය ලැබෙනකොට බලවත් වෙනවා කියන එකෙන් කියන්නේ ඒ කියන්නේ දෙවන, තෙවන, සිව්වන ආදී මේ සිත් පරම්පරාවෙහි බලවත් නැගීම සිද්ධ වෙනවා. හැබැයි අර අවසාන සිත ළඟට යනකොට Nirodheට සමීප වන බැවින් එක අපි ගත්තොත් මරණයට ආසන්න වන බැවින් තමයි දුර්වලත්වයටපත් වෙන්නේ. ඒ කියන්නේ අපිට යම් කිසි විදිහකින් නැගීමක් සහ බැසීමක් කියන මේ දෙකම අපිට මේ තැනකදී හඳුනා ගන්නට තියෙන ස්වභාව સિદ્ધාන්තයක්. ඉතින් මේ සිත්තල ක්‍රියාකාරීත්වය තුළත් ඒ විදිහට නැගීම සහ හායනය කියන එක වර්ධනය සහ හායනය ශක්තිමත් බව සහ දුර්වලත්වයටපත් වීම කියන මේ ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව අපිට ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තමයි හේතුව අර හත්වන ජවනය වෙනකොට බලවත්වම නොතිබෙන්නට හේතුව බවට පත්වන්නේ ඒ ජවන සිත්වල පහළවීම එතකින් අවසාන වන නිසා ඒ සිතෙහි පහළවීම යම් දුර්වල අස්ථායි මට්ටමකට පත්ව තිබීම කියන එක තමයි චිත්ත නියාමයේ යටතේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට අපිට යොමු වෙලා තියෙනවා කර්ම භවය සහ උත්පත්ති භවය අතර වෙනස කුමක්ද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා. ඉතින් කර්ම භවය සහ උත්පත්ති භවය කියලා කියන්නේ භවයේහි තියෙන හඳුනා ගැනීමේදී තියෙන එක කොටස් දෙකක්. අපිට භව කියලා කීමේදී අපිට භවය ප්‍රධාන වශයෙන් වර්ගීකරණයන්ට ලක් කරන ආකාරයන් පිළිබඳව ධර්මයේ තුල අපිට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා බොහොම ප්‍රධාන ආකාරයෙන් පැතිරුණු මාතෘකාවක් ඇටියට. භව කියන මේ වචනය ඇතුලේ සමහර තැනකදී අපිට භව කියන වචනයට ලබා දෙන අර්ථය දිහා බැලුවාම භවතිති භවෝ කියලා කියනවා විද්‍යමානත්වය හට ගැනීම. එහි පැවැත්ම නිසා තමයි පවතිනවා කියන එක නිසා තමයි භව කියලා කියන්නේ. ඒ වගේම භව කියනකොට ත්‍රිවිදේන භවෝ කියලා තුන් ආකාරයකින් භවය වෙනවා. කාම භව, රූප භව, අරූප භව මේ තමයි භවය කියලා පැහැදිලි කරනවා. ඒ වගේම දුවිදේන භවෝ කියලා භවයේ ආකාර දෙකකින් කියනවා. ඒ තමයි අත්ති කම්ම භවෝ, අත්ති උප්පත්ති භවෝ කියලා. එතකොට කර්ම භවයක් තියෙනවා, උපප්‍රාප්ති භවයක් තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපිට මේ භවය පිළිබඳව වර්ගීකරණයන්ට ලක් වෙන තැන් ධර්මයේ තුල බොහෝ සෙයින් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. පැත්තෙන් භවය ආශ්‍රව ධර්මයක්, ඒ වගේම භවය දිට්ඨියක්, ඒ වගේම භව පටිච්චසමුප්පාද අංගයක්, ඒ වගේම මෙන්න මේ ආකාරයන්ගෙන් අපිට උප්පත්ති කර්ම භවයන් මේ බෙදීම අනුව අපිට භවයේ හිතෙන මේ විශාල පරිමාව පැතිරුණු බව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ මේ ආකාරයෙන් තමයි මේ භවය කියන එක සිද්ධ වෙන්නේ භවය කියන එක පවතින්නේ කියලා අපිට දකින්නට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ භව කියන වචනයත් එක්ක අපි විශේෂයෙන්ම මෙනෙහි අපි බැලුවොත් එහෙම මොකද්ද මේ භවය කොහොමද භවය ක්‍රියාත්මක වන්නේ කියන එක දිහා බැලුවාම අන්න ඒ අනුව තමයි මේ කර්ම භව සහ උත්පත්ති භව හැටියට කොටස් දෙකකින් මේක හම්බෙන්නේ. කම්ම භව සහ උපපත්ති භව කියලත් මේක දැක්කෙනවා. උත්පත්ති භව කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. මේ උපප්‍රාප්ති භව කියලා කියන්නේ මොකක්ද? මොකද්ද කම්ම භව කියලා කියන්නේ? කර්ම භවය කියලා කියනකොට අපි රැස් කරගනු ලබන පුඤ්ඤ අපුඤ්ඤ අනෙජ්ජාදී වශයෙන් ඇති කරගනු ලබන සංස්කාරය තමයි මේ කර්ම භවය කියලා හඳුන්වනු ලබන්නේ. සංස්කාරය. මෙතනදී පැහැදිලි ලෙසම සකස් කිරීම භවෝත්පත්තියකට ඒ කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් බැස ගැනීම සඳහා යම් කිසි කෙනෙක් කර්මයන්ගේ සකස් කිරීමක් සිද්ධ කරනවා නම් අන්නේ සකස් කිරීම තමයි මේ කම්ම භව කියලා මෙතනදී හඳුනා ගන්න ලබන්නේ. යම් කිසි දැනක ප්‍රතිසන්දි වශයෙන් දැස ගැනීම සඳහා යම් බඳු ආකාරයක සකස් කර ගැනීමක් කරනවා නම් අන්න ඒ බඳු සකස් කර ගැනීම කම්ම භවෝ කියලා හඳුන්වනවා. ඒකට ඒ කම්ම භව කියමෙහි තියෙන දේ තමයි අපිට එක්කෝ කාම වශයෙන් හෝ එක්කෝ රූප අරූපාදී වශයෙන් මේ භූමිවල ප්‍රතිසන්දිය ගන්නට පුළුවන් වන ආකාරයට අපි මේ ස්කන්ධත් එක්ක කරන ගනුදෙනු කිරීම කියන එක තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ කාම භූමියේ කෙනෙක් කාමාවචර වශයෙන් කර්ම සකස් කරගන්නවා. එනේ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම පැත්තෙන් එයා කාමාවචර ස්කන්ධයන්ගේ පැවැත්ම පැත්තෙන් තමයි එයා ඒ කර්ම සකස් කරගන්නේ. රූපාවචර මට්ටමින් තමයි එයා ස්කන්ධයන්ගේ පැවැත්ම කියන දේ ග්‍රහණය කරගන්නේ. අරූපාවචර මට්ටමින් තමයි ස්කන්ධයන්ගේ පැවැත්ම කියන එක ග්‍රහණය කරගන්නේ. ඉතින් මෙන්න මේ මේ ආකාරයන්ගෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ භවයේහි පැවැත්ම පිළිබඳව භවය මේ තියනවා එක දිගට පවතින දෙයක් හැටියට හංගිනකම කල්පනා කරනකම භවයයි කියන එක යනුව අපිට තේරුම් ගන්නට පුළුවන්. මේක තමයි කර්ම භවයේහි දකින්නට තිබෙන ලක්ෂණය. සෑම තැනකම කර්ම භවයේ තිබෙන ලක්ෂණය තමයි පවතින ස්කන්ධ ටිකක් පිළිබඳව තියෙන ඇති කරගත්ත සකස් කර ගැනීම. එක්ක කාම වශයෙන්, එක්ක රූප වශයෙන්, එක්ක අරූප වශයෙන් වෙන්නට පුළුවන්. ඒ විදිහට තමයි ආ කර්ම සකස් කර ගැනීම සිද්ධ කරන්නේ. අර ස්කන්ධ ටිකක් හටගෙන නිරුද්ධ වෙන තැනක එහි Nirodhe සාක්ෂාත් නොකරන නිසා ඒ මට්ටමට කාමසහගත මට්ටමේ සංකල්පනාවකින් එහි පැවැත්ම පිළිබඳව හිතනකොට මේ අම්මා, දරුවා, ගෙවල් දොරවල්, රන් රිදී මිල මුදල් මේ විදිහට ඇලෙනකොට. එහෙම නැතිනම් රූපාවචර මට්ටමේ ධානා නිමිති විදිහට එතන ධානය පුද්ගල වශයෙන් යා පරිග්‍රහණය කරලා එතන අල්ල ගන්නකොට. අරූපාවචර මට්ටමේ ධාන මට්ටමෙන් ඒක අල්ල ගන්නකොට මේ හැම තැනකදීම සිද්ධ වෙන්නේ මොකද්ද? මේ හැම තැනකදීම සිද්ධ වෙන දේ තමයි අර ස්කන්ධ ටිකක් අල්ල ගන්නවා කියන එක. ස්කන්ධ ටිකක් ග්‍රහණය කර ගන්නවා කියන එක. ස්කන්ධ ටිකක් මත රැඳී ඉන්නවා කියන එක තමයි මේ හැම තැනකටම පොදුවේ අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන දේ බවට පත්වන්නේ. ඒ සෑම අවස්ථාවකදීම කර්ම භවයේහි ස්වභාවයේ විදිහට නිසා මේ ස්කන්ධයන්ගේ පැවැත්මම කර්ම භවයයි. ඒ නිසා තමයි භව නිරෝධය නිවන ස්කන්ධයන්ගේ පැවැත්ම අසුරු නොවන තැන තමයි නිවන බවට පත්වන්නේ. ඉතින් කාම භව, රූප භව, අරූප භව කියලා අපි භවය ගැන හඳුනාගන්නේ විදිහට තමයි හැබැයි ඒ කාම භව කියලා කියනකොටම අර ස්කන්ධ ටික මත කාම මට්ටමින් හැසිරීම කියන එක. ඒ වගේම රූප භව කියනකොට රූපාවචර මට්ටමින් හැසිරීම කියන එක. අරූප භව කියනකොට අරූපාවචර මට්ටමින් හැසිරීම කියන එක. ඒ ස්කන්ධය ඒ බඳු විදිහට තමයි පවතින දෙයක් හැටියට යාට ඇසුරු වෙන්නේ. අන්න ඒ නිසා ඒ දෙයට කියනවා අපි කර්ම භවයේහි පැවැත්ම කියලා. යම් අවස්ථාවක කර්ම වශයෙන් භවය ඇති කරගත්තනම් උපපත්ති භවය කියලා කියන්නේ නැවත ඒබඳු මට්ටමේම ස්කන්ධ ටිකක් ලබන්නට ඒ රැස් කරගත්ත කර්මය හේතුවක් බවට පත් වෙනවා. එනිසා යම් බඳු ආකාරයකටද කර්ම භවයේ සකස් කර ගැනීම ඊට අනතුරු වන භවය ඒ කර්මයට අනුරූපීව තමයි භවයයේ සකස් කිරීම සිද්ධ වෙන්නේ. කියන්නේ ඒකට කියන්නේ උපප්‍රාප්ති භවය කියලා. ඒ නිසා කාමාවචර කර්මයක් කරපු කෙනෙකුට කර්ම භවයේ කාමාවචර නම් ඒ කර්ම භවයේහි තමයි උත්පත්තිය සිද්ධ වෙන්නේ. ඒකට කියනවා උපපත්ති භවය කියලා. එයා නැවත පැමිණීම සිද්ධ වෙන්නේ කාමාවචර මට්ටමේ ස්කන්ධ ටිකක් අල්ලගෙන තමයි උපප්‍රාප්ති වශයෙන් පැමිණීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එයා කාමාවචර ලෝකෙම උපදිනවා කියන එක. රූපාවචර ස්කන්ධ ටිකකට නම් කර්ම භවය ඇති කරගත්තේ කර්මයට අනුරූපීව තමයි උපප්‍රාප්ති භවය ඇති වෙන්නේ. ඒ කියන්නේ රූපාවචර ලෝකේ නම් එයා රූපාවචර ලෝකේ තමයි ප්‍රතිසන්දිය ගන්න. කර්ම භවයේ අරූපාවචර ලෝකේ නම් එයා රූප රූප ලෝකේ හෝ කාමාවචර භූමියේ ප්‍රතිසන්දි ගැනීම සිද්ධ කරන්නේ. අරූපාවචර භවයේම තමයි ප්‍රතිසන්දිය ලබා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට ඒ ඒ තැනක යම් බඳු ආකාරයක කර්ම සකස් කර ගැනීමක් තිබුණා නම් ඒ කර්ම සකස් කරගත්තා වූ ගන්නා වූ තැනම තමයි උපප්‍රාප්ති භවය හැටියට, ඒ කියන්නේ නැවත පහළ වෙන තැන හැටියට, නැවත උපදින තැන හැටියට උත්පත්ති භවයේහි සකස් කර ගැනීම සිද්ධ කරන්නේ. අන්න ඒ භවයට අනුරූපීව තමයි ජාතිය කියන දේ ඒ ඒ සත්වනිකායෙහි පහළ වීම, හට ගැනීම කියන දේ ඊට පස්සේ සිද්ධ වෙන්නේ. කාමාවචර භවයේහි තමයි ප්‍රතිසන්දිය ගන්න. කාමාවචර ලෝකේ මිනිස්සෙක් වෙන මට්ටමකද, ත්‍රිසංගත සතෙක් වෙන මට්ටමකද, අපායගාමී මට්ටමකද, එහෙම නැත්නම් දිව්‍ය ලෝක ගාමී වෙන මට්ටමකද කියන එක තුළ තීරණය වෙලා ඒ ඒ තන જાතිය කියන දේ ඊට පස්සේ භවය නිසා සිද්ධ වෙනවා භවයට අනුරූපීව තිබෙන જાතිය හැටියට. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට මේ කර්ම භවය සහ උපපත්ති භවය කියන එක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. කර්ම භවය කියන එකක්. උපපත්ති භවය කියන්නේ ඒ කර්මය නිසාම ඇතිවන ජාතිය කියන එක. ඔය අපිට මේ කර්ම භවය සහ උපපත්ති භවය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන ප්‍රධානම නිර්ණායකය. ඒ වගේම මේ භවය කියන එක පිළිබඳව අපි කල්පනා කරලා බලුවාම අපිට ඊළඟට මේ පිළිබඳව දකින්නට තියෙන අනෙක් පැතිකඩ තමයි මේ භවය කියන තැනදී ගත්තාම ස්කන්ධයන්ගේ පැවැත්ම කියන එකත් අපිට භව කියන වචනය ඇතුලේ හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ඒ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම යම් කිසි කෙනෙකුට හම්බ වෙනවා නම් ඒ ඒ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම යම් තැනක හසු වෙනවා නම් ඒ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම හසු වෙන තැනක එයාට පුද්ගල භවයේ පහළවීම සිද්ධ වෙනවා. පුද්ගල භවයේ හට ගැනීම සිද්ධ වෙනවා. එනිසා කර්ම භවයේම කෙනෙකුට පුද්ගල භවය පුද්ගලයාගේ නිර්මාණය කිරීම සිද්ධ කරලා තිනවා. ඒක අපිට භවපත්‍ය ජාති කියනකොට අපි ප්‍රතිසන්දි වශයෙන් යම් තැනක ඉපදීම කියන එකත් ඒ වගේම භවපත්‍ය ජාති කියනකොට පුද්ගල භවෙහි හට ගැනීම කියන එකක් කියන මේ අවස්ථා දෙකකදී අපිට මේක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒතකොට දෙවියන්ගේ දෙව් භව පිණිස, මිනිසුන්ගේ මිනිසත් භව පිණිස, තිරසංගත සතුන්ගේ තිරසංගත භව පිණිස මේ ඒ ඒ සත්වයින්ගේ එසේ වීම පිණිස කියලා කියනකොට ඒ ස්කන්ධ ටිකක් ඇසුරු කරගෙන මම මෙහෙම මිනිස්සෙක් මම මෙහෙම කෙනෙක් එහෙම නැතිනම් මේ මමයි කියලා අපිට ඒ ඒ සත්වයින්ගේ ඒ ඒ සත්ව බව උපදවන්නට පුළුවන් වන ආකාරයට උපපත්ති භවයේහි සකස් කර ගැනීමත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුව තමයි පුද්ගල භවයේ જાතිය කියන එක සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ බඳු ස්කන්ධ ටිකක පැවැත්ම මිනිස්සෙක් කියලා මම මිනිස්සෙක් කියන එකේ හැට ගැනීම පේන ස්කන්ධ ටික පුද්ගලයෙක් විදිහට අල්ල ගන්න කම නිසා. අන්න ඒ විදිහට මේ පුද්ගල භවෙහි හට ගැනීම කියන එක අපිට ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ හැම අවස්ථාවකදීම ක්‍රියාත්මක වන භවෙහි පැවැත්ම දිහා බැලුවහම. ඉතින් මෙන්න මේ ආකාරයන්ගෙන් පින්නතුනේ අපිට හැකියාව තියෙනවා මේ භවය කියන එක පිළිබඳව හැම පැත්තකින්ම නිර්වචනයට ලක් කරගන්නට ප්‍රධාන වශයෙන්. ඉතින් මේ ගැටලු ටික තමයි අද දවසේදී අපිට ප්‍රධාන වශයෙන්ම යොමු වෙලා තියෙන්නේ. ඉතින් අපිට ප්‍රධාන වශයෙන්ම ඔබට මේ වැඩසටහන ඔස්සේ භාවනාව සම්බන්ධයෙන් ඇතිවෙන ප්‍රායෝගිකව ඔබට ඇතිවන ගැටලුකාරී දේවල් निराකරණය කර ගැනීම පිළිබඳව ඔබේ මූලික අවධානය යොමු කරනවා නම් ඒක ඉතාමත් වැදගත් වෙනවා. මේ මේ අවස්ථාව ඒ සඳහා වඩාත්ම ඔබ ප්‍රයෝජනෙට ගන්නවා නම් මොකද ගොඩක් වෙලාවට බොහෝ දෙනෙකුට Tamanට භාවනා කරගෙන යනකොට ඇතිවන ප්‍රශ්න ගැටළු වලට විසඳුම් ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැති නිසා සහ ඒ සඳහා අවකාශය සලසා ගැනීමක් විදිහට. ඉතින් පින්නතුනේ දැන් අපි හැම වෙලාවකදීම ධර්මයේ පිළිබඳව ඇසුරු කරන්නට ලැබෙනකොට අපිට ඒ ඇසුරු කරන්නට ලැබෙන පිළිවෙලෙහි අවස්ථාවන් හැටියට පළමුව ලැබෙන්නේ සත්‍ය ඥානය කියන දේ. අහලා ඒ ධර්මයේ පිළිබඳව අපි දැනගන්නට ඕනේ. කවදාවත් දැනගත්ත දේ එකවර ප්‍රත්‍යක්ෂ වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තමන්ගේ සිතෙහි මෙහෙයවීම යෝනිසෝ මනසිකාරයත් එක්ක තමයි ප්‍රත්‍ය සිද්ධ වෙලා තමයි යාගේ අවබෝධයටපත් වීම කල බවට නුවණෙහි පැමිණීම කියන එක සිද්ධ වෙන්නේ. ඒක සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා ඇති කරන්නේ ඇතිවන්නේ අන්න ඒ ඥාන තුන. ඉතින් මාර්ගඵලයකට කෙනෙක් එක මොහොතකපත් උනත් එයා මූලික වශයෙන් සත්‍ය ඥානය උපදවා, කෘත්‍ය ඥානය උපදවාගෙන තමයි කෘතඥානයටපත් වෙන්නේ. එහෙනම් අපිට අද දවසේදී එක මොහොතක ওই තුනම නාවත් අපිට ඒ පිළිවෙලටම තමයි යන්න තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා ඔබට ඇති වෙන්නට ඕන දේ තමයි සත්‍ය ඥානය ධර්ම ශ්‍රවණය කිරීම ඇතුලේ ඔබට පරිපූර්ණ බවට පත්වන්නේ ඒ බහුශ්‍රත භාවය ඇතුලේ ඔබට ඇතිවන්නේ සත්‍ය ඥානය කියන එක. හැබැයි සත්‍ය ඥානය පිළිබඳව තේරුම් ගන්න යනකොට නිවන පිළිබඳව අපි කොච්චර දුරට කරුණු කාරණා දැනගෙන හිටියත් අපිට ඒක අර කෘත්‍ය ඥානයේ ඇතුලේ ආශ්‍රව ධර්මයන්ගේ ගෙවීම කියන දේ सिद्ध කරන්නට සම්බන්ධ වෙලා නැත්තම් ඒක තමන්ගේ වැඩ කොටස හරියට කරලා නැහැ සත්‍ය ඥානයේ ඇතුලේ අපිට ලබාගත් දේ ප්‍රායෝගික භාවිතයට අපි යොදාගෙන නැහැ. එහෙම ප්‍රායෝගික භාවිතයට යොදා නොගත්ත කෙනෙකුට නිවන් දකින්නවා කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා සත්‍ය ඥානය තියනවා නම් එයා අනිවාර්යයෙන්ම කෘත්‍ය ඥානය කරා එළඹිය යුතුයි. සත්‍ය ඥානය යම් තැනක තියෙනවා නම් අනිවාර්යයෙන්ම කෘත්‍ය ඥානය කරා එළඹිය යුතුයි. කෘත්‍ය ඥානය කියලා කියන්නේ යම් ධර්මයක ක්‍රියාත්මක වීම කියන එක. ඒකට ඒ කියන්නේ අපි ඒ මාර්ගය අනුගමනය කරන්න පටන් ගන්නවා. ඒ මාර්ගය අනුගමනය කරන්න පටන් ගන්න කෙනෙක් අහලා දැනගෙන තියෙන්න පුළුවන් එයා මෙන්න මේ විදිහටයි විපස්සනා ඥාන උපදවන්නේ මෙන්න මේ විදිහටයි මාර්ගය උපදවන්නේ මේ විදිහටයි ඵලයටපත් වෙන්නේ කියලා. හැබැයි යාට පටන් ගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම කෘත්‍ය ඥානය ඇතුලේ යාට ආරම්භ කරන්න සිද්ධ වෙන්නේ සතිපට්ඨානය තුළ තමන්ගේ මනස භාවිත කරන තැන ඉඳලා. එහෙනම් ප්‍රායෝගිකව ඔබේ ජීවිතය තුළ මේ සතිපට්ඨානය කියන දේ භාවිත වන ආකාරයට ඔබ උත්සාහවත් වෙනවා නම් ඒ සඳහා අවශ්‍ය විදිහට ඔබ කටයුතු කරනවා නම් ඒක තමයි ඊටාම වැදගත්ම අත්‍යවශ්‍යම දේ බවට පත් වෙන්නේ. එතන ඉඳලා තමයි ඔබට මේ මාර්ගය වඩන්න පුළුවන්කම තියෙන්නේ. අර ප්‍රත්‍යක්ෂ අවබෝධය කරා යන්න පුළුවන්කම තියෙන්නේ. සත්‍ය ඥානයේ නිතර ධර්ම ශ්‍රවණය කරන ඔබට සත්‍ය ඥානයේ පැත්තෙන් ඇතිවිය යුතු ඒ පැතිකඩ අඩු වෙලා නැහැ. ඒක බොහෝ සෙයින් හැම දිනාගෙම පැත්තෙන් හැම දිනාගෙම මනස පැත්තේ ඒක යම් මට්ටමකට පිරීලා තියෙනවා ඒක අවශ්‍ය පරිදි අවශ්‍ය පමණ බොහෝ දෙනාට තියෙනවා එහෙනම් ඔබට වැඩිපුර අවශ්‍ය වෙන්නේ මොකද්ද ඔබට වැඩිපුර අවශ්‍ය වෙන්නේ සත්‍ය ඥානය කියන එක නෙමෙයි ඔබට වැඩිපුර වඩාත්ම අවශ්‍ය වන්නේ කෘත්‍ය ඥානය කියන එක. ඒ නිසා ක්‍රියාත්මක වීම ධර්මයේ හැසිරීම කියන එක ගැන ඔබ මීට වඩා වැඩිපුර උනන්දු වන්නට ඕනේ. ඒක ඇසීමට වඩා ප්‍රායෝගික ජීවිතයේ උදේ නැගිටපු වෙලාවේ ඉඳලා හවස නැවත නිින්දට යනකම් ඔබේ දවස ගෙවෙන්නේ කොහොමද? ඒ ඒ කාල පරිච්ඡේදය ඇතුළත ඔබ ධර්ම මානසිකාරය සඳහා වෙන්කොට තිබෙන කාලය කොපමණක්ද? ඔබේ ජීවිතය භාවනාවක් බවට පත් කර ගැනීම සඳහා ඔබ වීරය කොච්චර දුරට සම්පාදනය කරගෙන තියෙනවද? දවසේ කොච්චර කාලයක් ඔබ සතිපට්ඨානය ඇතුළේ ඉඳගෙනද වැඩ කටයුතු ටික කළේ? මේ කියන්නේ ඔබ ජීවිතයෙන් පැනලා ගිහිල්ලා පැත්තකට ගිහිල්ලා භාවනා කරන්න කියන එක නෙමෙයි. ඔබේ එදිනෙදා වැඩ කටයුතු ටික සම්පූර්ණ කරගන්න ගමන්ම ඔබේ භාවනාව සම්පූර්ණ කර ගැනීම පිළිබඳව මේ කතා කරන්නේ. එනිසා එදිනෙදා කටයුතු ටික අතහැරලා දානව නෙමෙයි. ඒ කටයුතු ටික කරන ගමන් සිහියෙන් නුවණින් ඒ කටයුතු ටික සිද්ධ කර ගැනීම. වෙනද අසිහියෙන් කරනකොට ඔබට දවස පුරාම පවත්වන සිහියක් වැඩෙනවා නම් අන්න ඔබ කෘත්‍ය ඥානයේ ඇතුළේ ටිකෙන් ටික වැඩෙන්න පටන් ගත්ත කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. එහෙම කෙනෙකුට මිසක ආශ්‍රව ධර්ම දුරු කරගන්නට පුළුවන්කම තියෙන්නේ ඒ මට්ටම නැති කෙනෙකුට පින්නතුනේ කවදාවත් මේ ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂය වීම පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ආශ්‍රව ධර්මයන්ගේ ගෙවා දැමීම කියන එක යම්කිසි කෙනෙකුට සිද්ධ කරන්නට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම තියෙන්නට ඕනේ ඔහු සතුව මේ ප්‍රායෝගිකව තමන්ගේ දවස තුල සතිපත්තාණයක මනස භාවිත කරනවා කියන එක. ඒ කියන්නේ කෘත්‍ය ඥානය නැති කෙනෙකුට කෘතඥානය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි හැමදාම බණ අහන අය සහ බණ කතා කරනවා වෙලා තියෙයි. හැබැයි ඊට වඩා ප්‍රායෝගිකව ජීවිතේට එකතු වුණ දෙයක් ආශ්‍රවයන්ගේ ගෙවි යෑමක් ඒ ධර්මයේ තුලින් සිද්ධ වෙලා නැති වෙයි. ඒක ධර්මයේ තියෙන අඩුවක් නෙමෙයි. ඒ අහගත් ධර්මය ප්‍රායෝගිකව අපි අපේ ජීවිතය තුළ භාවිත නොකිරීමෙහි ප්‍රතිවිපාකයක් ප්‍රතිඵලයක්. ඒක ධර්මයේහි අඩුවක් කොට දකින්න එපා. ඒ හින්දා ඔබ එදිනෙදා ඔබේ ජීවිතය තුළ මේ ධර්මය ප්‍රායෝගිකව භාවිත කරන පැත්තට සතිපට්ඨානය වඩන පැත්තට ඔබේ මනස වැඩිපුර යොමු කරන්නට උත්සාහවත් වෙන්න. ඔබ බොහෝ ගැඹුරු ධර්මඥානයකින් හෙවි කෙනෙක් වුණත් ඔබ කායानुපස්සනාවෙන්දලා ඔබේ මනස ක්‍රමානුකූලව භාවිත කරන කෙනෙක් බවට පත් වන දවසකට ඔබට નિરાයාසයෙන්ම මේ මේ සම්පූර්ණම ඔබේ ජීවිතේ හිස් වෙන්නේ නැති වෙන්න සම්පූර්ණම ඔබේ ධර්ම මාර්ගය සම්පූර්ණ කරගන්න තැනකට පත් කරගන්නට ආශ්‍රෝ ගෙවා දමන තැනකට පත් කරගන්නට පුළුවන්කම ලැබේවි. ඒ සඳහා හැම දිනාටම අප්‍රමාදී වන්නට කියලා බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්තලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුනේ. මේ සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද මේ ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා නවසීලන්තේහි පදිංචි ජානකී බාලසූරිය මෑණියන් විසින් බලාපොරොත්තු වෙනවා මේ පරිලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. ඒ අපාත්‍ර වියෝ උන දිනිති බාලසූරිය දියණියට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දෙමෝපියන්ට සහෝදරයන් ඇතුළු මේ පරිලෝ යන්නට යෙදුණු සෑම සියලු ඒ ඥාති වර්ගයාටත් පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් විශේෂයෙන්ම ඒ මිය පරලෝ යන්නට යෙදුණු ඒ දියණිය වන දිනිති බාලසූරිය දියණියටත් ඒ වගේම සහෝදරයන් ඇතුළු දෙමව්පියන් ඇතුළු මිය පරලෝ ගිහිල්ලා යම් ඥාතිවරයෙක්මින් බලාපොරොත්තුව සිටිනම් ඒ සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වන්නට ලැබේවා ඒ ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රයම වේවා ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ පින් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැම දිනාටම පින් අනුමෝදන් කරන්න.